ගෝඨමුඛ සුත්තං එවං මේ සුතං ඒකං සමයං ආයස්මා උදේනෝ බාරාණසියං විහෙරති කිමියම්බ වනේ තේන කෝපන සමයේන ගෝඨමුඛෝ බ්‍රාහ්මනෝ බාරාණසින් අනුපස්සෝ හෝති කේනචිදේව කරණීයේන අතකෝ ගොහටමුකෝ බ්‍රාහ්මනෝ ජංගා විහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේන කිහිමියම්බ වනන්තේනුපසංඛමි තේනකෝ පන සමයේන ආයස්මා උදේනෝ අබ්බෝ කාසේ චංකමති අතකෝසෝ ගොහට මුකෝ බ්‍රාහ්මනෝ යේනායස්මා උදේනෝ තේනුපසංඛමි උපසංකමෙත්වා ආයස්මතා උදේනේන සද්ධෙන් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා ආයස්මන්තං උදේනං චංකමන්තං අනුචංකම මානෝ ඒවමාහ අම්බෝ සමන නත්ති ධම්මිකෝ පරිම්බාජෝ එවං මේ එත්ත හෝති තංචකෝ භවන්ත රූපානම් වා අදස්සනා යෝ වා පනෙත්ත ධම්මෝති එවං වොත්තේ ආයස්මා උදේනෝ චංකමා ඕරෝ හිත්වා විහාරම් පරිසෙත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදී ගෝඨමකෝපිකෝ බ්‍රාහ්මනෝ චංකමා ඕරෝ හිත්වා විහාරම් පවිසෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං කෙතං කෝ ගොහට මුඛං බ්‍රාහ්මණං ආයස්මා උදේනෝ ඒතද වෝච සංවිජ්ජන්තේ කෝ බ්‍රාහ්මන ආසනානේ සචේ ආකංකසේ නිසේදාති ඒතදේවච කෝපනමයං බොහතෝ උදේනස්ස ආගමයමානා නනිසේදාම කතං හිනාම මාදිසෝ පුබ්බේ අනිමන්තිතෝ ආසනේ නිසේදිතබ්බං මඤ්ඤේයාසේ අතකෝ ගෝඨමුකෝ බ්‍රාහ්මනෝ අඤ්‍යතරම් නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ ගෝඨමුකෝ බ්‍රාහ්මනෝ ආයස්මන්තං උදේනං ඒතදවෝච අම්බෝ සමන නත්ථේ ධම්මිකෝ පරිම්බාජෝ එවං මේ එත්ථ හෝති පංචකෝ භවන්ත රූපානං වා අදස්සනා යෝ වා පනෙත්ථ ධම්මෝති සචේකෝ පනමේ ත්වම් බ්‍රාහ්මන අනුඤ්ඤයං අනුජානෙය්‍යාසේ පටික්ඛෝසි තබ්බංච පටික්ඛෝසෙය්‍යාසේ යස්ස ච පනමේ භාසිතස්ස අත්තං නජානෙය්‍යාසේ මමං ඒව තත්ත උත්තරින් පටිපොච්චෙය්‍යාසේ ඉදං බෝ උදේන කතං ඉමස්ස කත්තෝති එවං කත්වා සියානෝ එත්ත කතා සල්ලාපෝති අනුඤ්ඤේයං ක්වාහං බොහෝතෝ උදේනස්ස අනුජානිස්සාමි පටික්කෝසිතබ්බං ච පටික්කෝසිස්සාමි යස්ස ච පනාහං බොහෝතෝ උදේනස්ස භාසිතස්ස අත්ථං නජානිස්සාමි භවන්තං ඒව තත් උදේනං උත්තරින් පටිපොච්චිස්සාමි ඉදං බොහෝ උදේන කතං ඉමස්ස කත්හෝති එවං කତ୍වා හෝතු නොඑත්ත කතා සල්ලාපෝති යත්තාරෝ මේ බ්‍රාහ්මන පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ඉද බ්‍රාහ්මන ඒකච්ඡෝ පුද්ගලෝ අත්තන්තපෝ හෝති අත්ත පරිතාපනානු යෝගමනු යුද්ධෝ ඉද පන බ්‍රාහ්මන ඒකච්ඡෝ පුද්ගලෝ පරන්තපෝ හෝති පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉද බ්‍රාහ්මන ඒකච්ඡෝ පුද්ගලෝ අත්තන්තපෝච හෝති අත්තපරිතාපනානුയോഗ මනුයුත්තෝ කරන්තපෝච පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉද පන බ්‍රාහ්මන ඒකච්චෝ පුද්ගලෝ නේවත්තන්තපෝ හෝති නාත් පරිතාපනානු යෝගමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානු යෝගමනුයුත්තෝ සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දෙච්චේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සේති භෝතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භෝතේන අත්තනා විහෙරති ඉමේ සංබ්‍රාහ්මන චතොන්නම් පුග්ගලානම් කතමෝත්තේ පුග්ගලෝ චිත්තං ආරාධේති යායන් බොහෝ උදේන පුග්ගලෝ අත්තන්තපෝ අත්තපරිසාසනානුയോഗමනුයුත්තෝ අයං මේ පුග්ගලෝ චිත්තං නාරාධේති යෝපායන් බොහෝ උදේන පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ අයම්ති මේ පුද්ගලෝ චිත්තං නාරාදේති යෝපායං බෝ උදේන පුද්ගලෝ අත්තන්ත පෝච අත්තපරිතාපනානු යෝගමනුයුත්තෝ පරන්ත පෝච පරපරිතාපනානු යෝගමනුයුත්තෝ අයම්ති මේ පුද්ගලෝ චිත්තං නාරාදේති යෝචකෝ අයං බොහෝ උදේන පුද්ගලෝ නේවත්තන්තපෝ නාස්ත පරිතාපනානුയോഗමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුയോഗමනුයුත්තෝ සෝ අනත්තන්තකෝ අපරන්තකෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සේති බොහෝතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේන අත්තනා විහෙරති අයං මේ පුද්ගලෝ චිත්තං ආරාදේති තී කස්මා පනතේ බ්‍රාහ්මන ඉමේ තයෝ පුද්ගලා චිත්තං නාරාදෙන්ති තී යෝයන් බෝ උදේන පුද්ගලෝ අත්තන්තපෝ අත්තපරිතාපනානු යෝගමනුයුත්තෝ සෝ අස්ථානං සුඛකාමං දුක්ඛ පටික්කෝලං ආතාපේති පරිතාපේති ඉමිනාමේ අයං පුග්ගලෝ චිත්තං නාරාදේති යෝපායං බොහෝ උදේන පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානු යෝගමනුයුත්තෝ සෝ පරං සුඛ කාමං දුක්ඛ පටික්කෝලං ආසාපේති පරිතාපේති ඉමිනාමේ අයං පුග්ගලෝ චිත්තං නාරාදේති යෝපායං බොහෝ උදේන පුද්ගලෝ අත්තන්තපෝච අත්තපරිතාපනානුയോഗමනුයුත්තෝ පරන්තපෝච පරපරිතාපනානුയോഗමනුයුත්තෝ සෝ අත්තානංච පරංච සුඛ කාමං දුක්ඛ පටික්කෝලං ආතාපේති පරිතාපේති ඉමිනාමේ අයම් පුද්ගලෝ චිත්තං නාරාදේති යෝචකෝ අයං බෝ උදේන පුග්ගලෝ නේවත්තන්තපෝ නාස්ස පරිතාපනානු යෝගමනුයුත්තෝ නපරන්තපෝ නපර පරිතාපනානු යෝගමනුයුත්තෝ සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සීති බොහෝතෝ සුඛ පරිසංවේදී බ්‍රහ්ම බොහෝතේන අත්තනා විහෙරති සෝ අත්තානංච පරංච සුඛකාමේ දුක්ඛ පටික්ඛෝලේ නේවාතාපේති නපරිතාපේති ඉමිනාමේ අයං පුග්ගලෝ චිත්තං ආරාදේති තී ද්වේමා බ්‍රාහ්මන පරිසා කතමා ද්වේ ඉද බ්‍රාහ්මන ඒකච්ඡා පරිසා සාරත්ත රත්තා මණිකුණ්ඩලේසෝ පුත්තභරියං පරියේසති දාසිදාසං පරියේසති කෙත්තවත්තුං පරියේසති ජාතරෝප රජසම් පරියේසති ඉද පන බ්‍රාහ්මන ඒකච්ඡා පරිසා අසාරත්ත රත්තා මණිකුණ්ඩලේසෝ පුත්තභරියං පහාය දාසිදාසං පහාය ඛෙත්තවත්තුං පහාය ජාතරෝප රජතම් පහාය අගහරස්මා අනගාරියම් පබ්බජිතා යවායම් බ්‍රාහ්මන පුග්ගලෝ නේවත්තන්තපෝ නාත් පරිථාපනානුയോഗමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිථාපනානුയോഗමනුයුත්තෝ සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සීති බොහෝතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේන අත්තනා විහෙරති ඉමන් ත්වම් බ්‍රාහ්මන පුග්ගලං කතමස්සං පරිසායං බහුං සමනුපස්සසේ යාචායන් පරිසා සාරත්ත රත්තා මණිකුණ්ඩලේසෝ පුත්ත භරියං පරියේසති දාසිදාසං පරියේසති කෙත්ත වත්තුම් පරියේසති ජාත රූප රජසම් පරියේසති යාචායන් පරිසා අසාරත්ත රත්තා මණිකුණ්ඩලේසෝ පුත්ත භරියං පහාය දාසිදාසං පහාය කෙත්ත වත්තුම් පහාය ජාතරෝප රජතම් පහාය අගහරස්මා අනගාරියම් පබ්බජිතාතේ යායන් බොහෝ උදේන පුග්ගලෝ නේවත්තන්ත පෝනාස්ස පරිතාපනානුയോഗමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුയോഗමනුයුත්තෝ සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සීති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේනාත්තනා විහෙරති ඉමාහං පොග්ගලං යායන් පරිසා අසාරත්ත රත්තා මණිකුණ්ඩලේසෝ පුත්ත භරියම් පහාය දාසිදාසම් පහාය කෙත්තවත්තුං පහාය ජාතරූප රජතම් පහය අගාරසමා අනගාරියම් පබ්බජිතා ඉමේසං පරිසායන් බහුලං සමනුපස්සාමේති ඉදානේව කෝපනතේ ව්‍රාක්මන භාසිතං මයං ඒවං ආජානාම අම්බෝ සමන නත්ථි ධම්මිකෝ පරිම්බාජෝ ඒවං මේ එත්ථ හෝති පංචකෝ භවන්ත රූපානම් වා අදස්සනා යෝ වා පනෙත්ත ධම්මෝති අල්ධාමේ සාභෝ උදේන සානුග්ගහ වාචා භාසිතා අත්ථි ධම්මිකෝ පරිම්බාජෝ එවං මේ එත්තහ හෝති එවං ච පනමං භවං උදේනෝ ධාරේතු ये चिमे भवता उदेनेन चत्तारो पुग्गलो सङ्कित्तेन वुत्था वित्तारेण अविभत्ताम् साधो मे भवान् उदेनो इमे चत्तारो पुग्गले वित्तारेण विभजतु अनुकम्पम् उपादायाति तेन हि ब्राह्मण सुनाहि साधुकम् मनसि करोहि वासिस्सामीति එවන් බොහෝතිකෝ ගෝඨමුකෝ බ්‍රාහ්මනෝ ආයස්මතෝ උදේනස්ස පච්චස්සෝසි ආයස්මා උදේනෝ ඒතදවෝච කතමෝච බ්‍රාහ්මන පුග්ගලෝ අත්තන්තපෝ අත්තපරිතාපනානුയോഗමනුයුත්තෝ ඉද බ්‍රාහ්මන ඒකච්චෝ පුග්ගලෝ අචේලකෝ හෝති මුත්තාචාරෝ අත්තාවලේකනෝ න ඒහි බදන්තිකෝ න තිට්ඨ බදන්තිකෝ නාභිහටං න උද්දිස්ස කටං න නිමන්තරං සාදියති සෝන කුම්භි මුඛා පතිගන්හාති න කලෝපි මුඛා පතිගන්හාති න ඒලකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං බුඤ්ජමානානං න ගබ්බිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සංකිත්තේසු න යත්ථ සා උපට්ඨිතෝ හෝති න යත්ථ මක්ඛිකා සණ්ඩ සණ්ඩචාරිනී නමච්ඡං නමන්සං නසුරං නමේරයන් නත්තු සෝදකං පිවති සෝ ඒකාගාරිකෝ වා හෝති ඒකාලෝපිකෝ වා ද්වාගාරිකෝ වා හෝති ද්වාලෝපිකෝ වා තේයාලම් සත්තාගාරිකෝ වා හෝති සත්තාලෝපිකෝ වා ඒකිස්සාපේ දත්ත්‍යායාපේති ද්වේහිපේ දත්තේහි යාපේති පේයාලම් සත්තහිපේ දත්තේහි යාපේති ඒකාහි කම්පේ ආහාරං ආහාරේති ද්වේහි කම්පේ ආහාරං ආහාරේති පේයාලම් සත්තාහි කම්පේ ආහාරං ආහාරේති ඉති ඒව රූපං අද්ධමාසිකම්පේ පරියාය බත්ත භෝජනානු යෝගමනුයුත්තෝ විහෙරති සෝසාක බක්කෝ වා හෝති සාමාක බක්කෝ වා හෝති නීවාර භක්ඛෝ වා හෝති දද්දුල භක්ඛෝ වා හෝති හට භක්ඛෝ වා හෝති කන භක්ඛෝ වා හෝති ආචාම භක්ඛෝ වා හෝති පිඤ්ඤාක භක්ඛෝ වා හෝති තින භක්ඛෝ වා හෝති ගෝමය භක්ඛෝ වා හෝති වනමූල ඵලාහාරෝ යාපේති පලත්ත ඵල භෝජී සෝසානානි පිධාරේති මසානානි පිධාරේති චවදුස්සානි පිධාරේති පංසුකෝලානි පිධාරේති තිරීඨානි පිධාරේති අජිනානි පිධාරේති අජිනක්ඛි පම්පේ ධාරේති කුසචේරම් පිධාරේති වාකචේරම් පිධාරේති කලකචේරම් පිධාරේති කේශකම්බලම් පිධාරේති වාලකම්බලම් පිධාරේති උලෝකහ පක්ඛම් පිධාරේති කේසමස්සෝ ලෝචකෝපි හෝති කේසමස්සෝ ලෝචනානුയോഗමනුයොත්තෝ උබ්බට්ඨකෝපි හෝති ආසන පටික්ඛෙත්තෝ උක්කුටි කෝපි හෝති උක්කුටි කප්ප දානමනුයොත්තෝ කණ්ඨකාපස්සයි කෝපි හෝති කණ්ඨකාපස්සයේ සේයං කප්පේති සායතතිය කම්පේ උදකෝරෝහනානුയോഗමනුයුත්තෝ විහෙරති ඉතිේව රූපං අනේක විහෙතං කායස්ස ආසාපන පරිතාපනානුയോഗමනුයුත්තෝ විහෙරති අයං වොච්චති බ්‍රාහ්මන පුග්ගලෝ අත්තන්තපෝ අත්ථ පරිතාපනානුയോഗමනුයුත්තෝ කතමෝච බ්‍රාහ්මන පුද්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉද බ්‍රාහ්මන ඒකච්චෝ පුද්ගලෝ ඕරබ්බිකෝ හෝති සූකරිකෝ සාකුන්තිකෝ මාගවිකෝ ලුද්ධෝ මච්ඡ ඝාතකෝ චෝරෝ චෝර ඝාතකෝ බන්ධනාගාරිකෝ යේවා පනඤ්ඤේපි කේචි කුරූර කම්මන්තා අයං බොච්චති බ්‍රාහ්මන පුද්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ කතමෝච බ්‍රාහ්මන පුද්ගලෝ අත්තන්තපෝච අත්තපරිතාපනානුയോഗ මනුයුත්තෝ පරන්තපෝච පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉද බ්‍රාහ්මන ඒකච්චෝ පුද්ගලෝ රාජාවා හෝති කත්තියෝ මුද්ධාභේසිතෝ බ්‍රාහ්මනෝ වා මහාසාලෝ සෝ පුරත්තිමේන නගරස්ස නවන් සන්තහාගාරං කාරාපෙත්වා කේසමස්සුං ඕහාරෙත්වා කරාජිනං නිවාසෙත්වා සප්පේතේලේන කායං අබ්බංජිත්වා මිගවිසානේන පිට්ඨින් කණ්ඩුවමානෝ සන්තහාගාරම් පවිසති සද්දෙන් මහේසියා බ්‍රාහ්මණේන ච පුරෝහිතේන සෝතත්ථ අන්තරහිතාය භූමියා හරිතෝපත්තාය සෙය්‍යං කප්පේති ඒකිස්සා ගාවියා සරෝප වජ්ජාය යං ඒකස්මින් තනේ තිරං හෝති තේන රාජායාපේති යං ဒ ුතියස්මින් තනේ කීරං හෝති තේන මහේසේ යාපේති යං තතියස්මින් තනේ කීරං හෝති තේන බ්‍රාහ්මනෝ පුරෝහිතෝ යාපේති යං චතුත්ථස්මින් තනේ කීරං හෝති තේන අග්ගින් ජොහන්ති අවශේෂේන වජ්ජකෝ යාපේති සෝ ඒවමාහ එත්තකා උසඹහා හඤ්ඤන්තෝ යඤ්ඤත්හාය එත්තකා වච්චතරා හඤ්ඤන්තෝ යඤ්ඤත්හාය එත්තිකා වච්චතරියෝ හඤ්ඤන්තෝ යඤ්ඤත්හාය එත්තකා අජාහඤ්ඤන්තෝ යඤ්ඤත්හාය එත්තකා උරබ්බහා හඤ්ඤන්තෝ යඤ්ඤත්තාය එත්තකා රුක්ඛා චිජ්ජන්තෝ යෝපත්තාය එත්තකා දබ්බාලෝ යන්තෝ බරිහේ සත්තායාති යේ පිස්සතේ හොන්තේ දාසාතිවා පෙස්සාතිවා කම්මකාරාතිවා තේපේ දණ්ඩ තජ්ජිතා බය තජ්ජිතා අස්සමකහාරුදමානා පරිකම්මානි කරොන්ති අයං උච්චති බ්‍රාහ්මන පුද්ගලෝ අත්තන්තපෝච අත්තපරිතාපනානු යෝගමනුයුත්තෝ පරන්තපෝච පරපරිතාපනානු යෝගමනුයුත්තෝ කතමෝච බ්‍රාහ්මන පුද්ගලෝ නේවත්තන්තපෝ නාස්ස පරිතාපනානු යෝගමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානු යෝගමනුයුත්තෝ සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සීති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේන අත්තනා විහෙරති ඉදම් රාක්මන තථාගතෝ ලෝකේ uppajjate arahang sammā sambuddho විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමන බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේකत्वा පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාශේති සං ධම්මං සුනාති ගහපති වා ගහපති පුত্তෝ වා අඤ්ඤතරස්මින් කුලේ පච්චා ජාසෝ සෝතං ධම්මං සොත්වා තථාගතේ සද්ධාං පටිලබහති සෝතේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඉති පටිසංචෙක්ඛති සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පම්බජ්ජා නයිදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපොන්නම් ඒකාන්ත පරිසොද්ධං සංඝ ලිඛිතං බ්‍රහ්මචරියං චරිතුම් යන්නෝනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්ති සෝ අපරේණ සමයේන අප්පන්වා භෝගක්ඛන්දං පහාය මහන්තං වා භෝගක්ඛන්දං පහාය අප්පන්වා ඥාති පරිවට්ඨං පහාය මහන්තං වා ඥාති පරිවට්ඨං පහාය කේශමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජති සෝ එවං පබ්බජිතෝ සමානෝ වික්ඛෝණං සික්ඛා සාජීව සමාපන්නෝ පානාති පාතං පහාය පානාති පාතා පටිවිරතෝ හෝති නිහෙත දණ්ඩෝ නිහෙත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බ පාන බොහත හිතානුකම්පේ විහෙරතේ අදෙන්නා දානං පහාය අදෙන්නා දානා පටිවිරතෝ හෝති දෙන්නා දායේ දෙන්න පාටිකං කෙහි අතේනේන සුචි බොහතේන අත්තනා විහෙරතේ අබ්‍රහ්මචරියම් පහාය බ්‍රහ්මචාරී හෝති ආරාචාරී විරතෝ මේ තුනාගාම ධම්මා මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සත්‍යවාදී සත්‍ය සන්ධෝත්තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස පිසුනං වාචම් පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති හිතෝ සොත්වාන අමුත්‍ර අක්ඛාසා ඉමේ සම්බේදාය අමුත්‍ර වා සොත්වාන ඉමේ සංඅක්ඛාසා අමු සම්බේදාය ඉතේ බින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දේ සමග්ගකරණෙන් වාචම් භාසිතා හෝතේ පරුසං වාචම් පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති යාසා වාචා නේලා කන්න සුඛා තේමනීයා හදයංගමා පෝරේ බහුජන කන්තා බහුජන මනාපා තථා රූපේ වාචම් භාසිතා හෝති සම්පප්පලාපම් පහාය සම්පප්පලාපා පටිවිරතෝ හෝති කාලවාදේ බොහෝතවාදේ අත්ථවාදේ ධම්මවාදේ විනයවාදේ නිධානවතින් වාචම් භාසිතා කාලේන ශාපදේශං පරයන්තවතින් අත්ථ සංහිතං සෝ බීජගාම බොහෝතගාම සමාරම්භා පටිවිරතෝ හෝති ඒක භක්තිකෝ හෝති රත්තුකරතෝ විරතෝ විඛාල භෝජනා නච්චගීත වාදිත විශෝක දස්සනා පටිවිරතෝ හෝති මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝසනට්ඨානා පටිවිරතෝ හෝති උච්ඡාසයන මහාසයනා පටිවිරතෝ හෝති ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ හෝති ආමක ධඤ්ඤ පටිග්ගහනා පටිවිරතෝ හෝති ආමක මංස පටිග්ගහනා පටිවිරතෝ හෝති ඉත්තේ කුමාරික පටිග්ගහනා පටිවිරතෝ හෝති දාසේ දාස පටිග්ගහනා පටිවිරතෝ හෝති අජේලක පටිග්ගහනා පටිවිරතෝ හෝති කුක්කුට සෝකර පටිග්ගහනා පටිවිරතෝ හෝති හත්ථේ ගවස්ස වලවා පටිග්ගහනා පටිවිරතෝ හෝති කෙත්තවත්හෝ පටිග්ගහනා පටිවිරතෝ හෝති දෝතේය පහේන ගමනානුയോഗා පටිවිරතෝ හෝති කාය වික්ඛයා පටිවිරතෝ හෝති තුලා කෝට කංශ කෝට මාන කෝටා පටිවිරතෝ හෝති උක්කෝටන වංචනිකති සාචිയോഗා පටිවිරතෝ හෝති ඡේදනවද බන්ධන විපරාමෝස ආලෝප සහසාකාරා පටිවිරතෝ හෝති සෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චේවරේන කුච්ච පරිහාරිකේන පිණ්ඩපාතේන සෝ යේන යේනේව පක්කමතේ සමාදායේව පක්කමතේ සේයථාපි නාම පක්ඛේ සකුණෝ යේන යේනේව දේති සපත්ත බහරෝ වදේති ඒවමේවම් බික්ඛෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චේවරේන කොච්චේ පරිහාරිකේන පිණ්ඩපාතේන යේන යේනේව පක්ඛමතේ සමාදායේව පක්ඛමතේ සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්‍ය සුඛං පටිසංවේදේති සෝ චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාහේ හෝතේ නානොබ්බෙන්ජනක් ගාහේ යස්වාදිකරණමේනං චක්ඛු ඉන්ද්‍රයන් අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙයොන්ත තස්ස සංවරාය පටිපඤ්ඤති රක්ඛතේ චක්ඛේන්ද්‍රයම් චක්ඛේන්ද්‍රයේ සංවරං ආපජ්ජති සෝතේන සද්දං සොත්වා පේයාලම් ගහනේන ගන්ධං ගහයetva පේයාලම් දිවහාය රසං සායetva පේයාලම් කායේන පොට්ටබ්බම් පුසෙත්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය නනිමෙත්තක් ගාහේ හෝතේ නානොබ්බැංජනක් ගාහේ යත්වාදිකරණමේනම් මනේන්ද්‍රයන් අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස වේයොන් තස්ස සංවරාය පටිපජ්ජති රක්කතේ මනේන්ද්‍රයන් මනේන්ද්‍රයේ සංවරං ආපජ්ජතේ සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේති සෝ අබික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටේ පත්ත චීවර ධාරණේ සම්පයානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ ටිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති සෝහිමිනාච අරේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාච අරේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච අරේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජතේ අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරගුහං සුසානං වනපත්තං අබ්බෝකාසම් පලාල පුඤ්ජං සෝපච්චාවත්තං තෙණ්ඩපාත පටෙක්ඛන්තෝ නිසේදතේ පල්ලංකං ආවජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතෙන් උපාට්ඨ පෙත්වා සෝ අවිජ්ජං ලෝකේ පහාය විගතා විජ්ජේන චේතසා විහෙරති අවිජ්ජාය චිත්තං පරිසෝධේති ව්‍යාපාද පදෝ සම්පහාය අභ්‍යාපන්න චිත්තෝ විහෙරතේ සබ්බපාන බොහතානෝ කම්පේ ව්‍යාපාද පදෝ සාචිත්තං පරිසෝධේතේ තේන මෙද්ධම් පහාය විගත තේන මෙද්ධෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තේන මෙද්ධා චිත්තං පරිසෝධේතේ උද්දච්ච කුක්කුච්චං පහාය අනුද්දතෝ විහෙරති අජ්ජත්තං වෝපසන්න චිත්තෝ උද්දච්ච කුක්කුච්චා චිත්තං පරිසෝධේති විචිකිච්ඡං පහාය තින්න විචිකිච්ඡෝ විහෙරති අකසංකතේ කුසලේසෝ ධම්මේසෝ විචිකිච්ඡාය චිත්තං පරිසෝධේති සෝ ඉමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේ කරණේ විවේච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක ਵਿਚාරාණං වෝබ සමා අජ්ජස්සං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාදිජං තේතේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරයා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේ තේතං තතියං ජහනම් උපසම්පජ්ජ විහෙරති සුඛස්සජ පහානා දුක්ඛස්සජ පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් තතොත්තජානම් උපසම්පජ්ජ විහෙරති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි තේයාලම් අනේකේතේ සංවට්ඨ විවට්ඨ කප්පේ අමුත්‍රාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවන් සුඛ දුක්ඛ පරිසංවේදී ඒමමායුපරයන්තෝ සෝතතෝ චුතෝ අමුත්‍ර උදපාදෙන් තත්‍රාපාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායු පරියන්තෝ සෝතතෝ චුතෝ ඉදෝපපන්නෝති ඉතේ සාකාරං සෞද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති සෝ ඒවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතුපපාත ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාති ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා පේයාලම් මිච්ඡා දිට්ඨේ කම්ම සමාදානාත් තේ කායස්ස බෙහෙදා පරම්මරණා අපායම් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපන්නා ඉමේවා පනබොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා පේයාලම් සම්මා දිට්ඨේ කම්ම සමාදානාත් තේ කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සති චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතහ කම්මෝපගේ සත්‍යේ පජානාති සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගසෝපක්ඛිලේසේ මුදභෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ ඉදං දුක්ඛන්තේ යථා භෝතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භෝතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති ඉමේ ආශවාතේ යථා භූතං පජානාති අයං ආශව සමුදයෝති යථා භූතං පජානාති අයං ආශව නිරෝධෝති යථා භූතං පජානාති අයං ආශව නිරෝධ ගාමිනී පටිපදාතේ යථා භූතං පජානාති තස්ස එවං ඥානතෝ එවං පස්සතෝ කාමාශවාපේ චිත්තං විමුච්ඡති භවශවාපේ චිත්තං විමුච්ඡති අවිජ්ජාශවාපේ චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කේනා ජාතිෝසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාතේ පජානාතේ අයං වොච්චති බ්‍රාහ්මන පුග්ගලෝ නේවත්තන්තපෝ නාච්ච පරිතාපනානුയോഗමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුയോഗමනුයුත්තෝ සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සීති භෝතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භෝතේන අත්තනා විහෙරති තී එවං වොත්තේ ගෝඨමුකෝ බ්‍රාහ්මනෝ ආයස්මන්තං උදේනං ඒතදවෝච අබෙක්ඛන්තං බොහෝ උදේන අබෙක්ඛන්තං බොහෝ උදේන සේයතහති බොහෝදේන නික්කොජ්ජසං වා උක්කොජ්ජේය පටිච්චන්නං වා විවරේය මෝල්හස්සවා මග්ගං ආචෙක්කේය අන්ධකාරේ වා තේලපජ්ජෝ තණ්ධාරේය චක්ඛුමන්තෝ රූපානි දක්ඛෙන්තේති එවමෙවං භෝතා උදානේන අනේක පරියායේන ධම්මෝ පකාශිතෝ ඒසාහං භාන්තං උදේනං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං උදේනෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති මාකෝ මන් ත්වම් බ්‍රාහ්මන සරණං අගමාසේ තමේව ත්වං භගවන්තං සරණං ගච්ඡ යමහං සරණං ගතෝති කාංපන බෝ උදේන ඒතරහි සෝභවං ගෝතමෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති පරිනිබ්බුතෝ කෝ බ්‍රාහ්මන ඒතරහි සෝභගවා අරහං සම්මා සම්බුද්ධෝති සතේහි මයං බෝ උදේන සුනේයාම තං භවන්තං ගෝතමන් දසසු යෝජනේසු දසපි මයං යෝජනානේ ගච්ඡේයාම තං භවන්තං ගෝතමන් දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං සචේ මයං බෝ උදේන සුනේයාම තං භවන්තං ගෝතමං වේසති ආයෝජනේසු පේයාලම් තින්සාය යෝජනේසු පෙය්‍යාලම් චත්තාරේ සාය යෝජනේසු පෙය්‍යාලං පඤ්ඤා සාය යෝජනේසු පඤ්ඤා සම්පිමයන් යෝජනානි ගච්ඡේයාම තං භවන්තං ගෝතමන් දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං යෝජන සතේපේ මයං බෝධේන සුනේයාම තං භවන්තං ගෝතමං යෝජන සතම්පි මයං ගච්ඡේයාම තං භවන්තං ගෝතමං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං යතෝ චකෝ භෝ උදේන පරිනිබ්බතෝ සෝ භවං ගෝතමෝ පරිනිබ්බතං පේමයන් තං භවන්තං ගෝතමං සරණං ගච්ඡාම ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකං මං භවං උදේනෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතම් අතේච මේ බොහෝ උදේන අංගරාජා දේවසිකං නිච්ච බික්ඛං දදාතේ තතෝහං බොහෝතෝ උදේනස්ස ඒකං නිච්ච බික්ඛං දදාමේති කිම්පනතේ වරාක්මන අංගරාජා දේවසිකං නිච්ච බික්ඛං දදාතේ තේ පංචබෝහුදේන කහාපන සතහනේ තේ නකෝනෝ බ්‍රාහ්මන කප්පති ජාත රූප රජතම් පටිග්‍රහේතුන් තේ සචේතං බෝතෝ උදේනස්සන කප්පති විහාරං බෝතෝ උදේනස්ස කාරාපෙස්සාමේ තේ සචේ කොහොමේ සම් බ්‍රාහ්මන විහාරං කාරාපේතු කාමෝ පාඨලේ පුත්තේ සංගස්ස උපට්ඨාන ශාලං කාරාපේ හේතේ ඉමිනා පහම්බෝතෝ උදේනස්ස බියෝ සෝමත්තාය අත්තමනෝ අබිරද්ධෝ යං මං භවං උදේනෝ සංඝේ දානේ සමාදපේති ඒසාහං බෝ උදේන ඒතිස්සාච නිච්ච බික්ඛාය අපරායච නිච්ච බික්ඛාය පාඨලේ පුත්තේ සංගස්ස උප ဋ ාන ශාලං කාරාපෙස්සාමි තේ අතකෝ ගෝඨමකෝ බ්‍රාහ්මනෝ ඒතිස්සාච නිච්ච බික්ඛාය අපරායච නිච්ච බික්ඛාය පාඨලේ පුත්තේ සංගස්ස උප ဋ ාන ශාලං කාරාපේසේ සා ඒතරහි ගොහට මුඛේ තේ වොච්චති තේ ගොහට මුඛ සුත්තං චතුත්තං